දෙක මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න තුනක් අහලා තියෙනවා YouTube එකේ. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා තණ්හා සය යයි දැක්වූ විට එහි අවසාන තණ්හාව මනෝ තණ්හාව ලෙසද ධම්ම තණ්හාව ලෙසද යන දෙකෙන් කවරක් නිවැරදිද? ධම්ම ධම්ම තණ්හාව. ඒ තවදුරටත් විස්තර කර දෙන්නේ නම් ඔබ වහන්සේට පින්. ඒ කියන්නේ තණ්හාව හය ආකාරයෙන් විස්තර කරනකොට රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. එතකොට දැන් තණ්හාව හැටියට ගන්නකොට චක්කු තණ්හා, සෝත තණ්හා කියලා නෙමෙයි ගන්න රූප තණ්හා, සද්ද. මොකද අපිට තණ්හාව ඇති චක්කු චක්කු සෝත ගැන තණ්හාව ඇති වෙනවා. නමුත් මේ චක්කු සෝත වලින් ගන්න ආරම්භණය ගැන ඇති වෙන තණ්හාව තමයි වඩා ප්‍රකටව අපි ලෝකයේ සමග බන්ධනය කරන්නේ. එතකොට ඒ ඒ රූපයට ඇලුම් කරන නිසායි අපි රූපේ පෙන්වා දෙන ඇහැට ඇලුම් කරන්නේ. ඒ වගේ අර ශබ්දයට ඇලුම් කරන නිසා තමයි අපි කනට ඇලුම් කරන්නේ. ඒ නිසා දෙවනුව තමයි එතනට එන්නේ. මුලින් අපි අපිට ඇල්ම ඇති වෙන්නේ අර රූප ශබ්ද වලට. එතකොට එතන ධම්ම තණ්හා කියලා කියන්නේ සද්ධර්ම කියන අර්ථයෙන් නෙමෙයි. සිතට අරමුණු වෙන ආරම්මන කියන අර්ථයෙන්. සිතට අරමුණු වෙන ආරම්මන ගත්තන් පස්සේ සියලුම නාම ධර්ම සියලුම රූප ධර්ම සිතට අරමුණු වෙනවා. ගෝචර වෙනවා. නිවනත් අරමුණු වෙනවා. ඉතින් නිවන කියන එක තණ්හා කියන තැනට වැටෙන්නේ ලෞකික වූ සියලු නාම රූප ධර්ම තමයි මෙතන ධම්ම කියලා හඳුන්වන්නේ. ඒ වෙනතෝ සද්ධර්ම කියන අර්ථයෙන් නෙමෙයි. සිතට අරමුණු වෙන ආරම්මන කියන අර්ථයෙන්.